අපි මුලින්ම කතා කරා පළවෙනි දවසේම කෙනෙක් කෙනෙකුට ආදරේ නම් කරුණාවක් සිනහි මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ කිනා තුල ඇති කළ යුතු කරුණු පහක් පෙන්ලා දුන්නා. ඒ තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කරුණු පහ. දෙවනි දවසේ තවත් විස්තර කරලා පෙන්නලා දුන්නා මරණයේ ඉදිරිය අසරණ වෙන ආකාරය. මරණය ගැන. අද අපි ටිකක් කතා කරමු කර්මය ගැන. කර්මය. මොකද්ද මේ කර්මය කියන්නේ? බලමු අපි ටිකක්. දැන් සාමාන්‍යයෙන් කර්මය කියපුවාම මොකක් වගේද තේරෙන්නේ? කර්මය කියන්නේ මොකද්ද? බලන්න ඔබ අදහස් දක්වන්න. කළ දේවල්. තව ක්‍රියාව. ඊළඟට තාම වචනේ ආවේ නැහැ. චේතනාව. අන්න බුදුරජාණන් වහන්සේගේ වචන. ඔබ අහලා ඇති. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා. චේතයිකා කම්මං කරෝති කායේන වාචාය මනස. චේතනා පහල කරලා කයින් ක්‍රියා කරනවා. කයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ චේතනා මත සිද්ධ වෙනවා. වාචාය චේතනා පහල කරලායි වචන කතා කරන්නේ. ඒතර වචනය චේතනාවත් එක්ක බැඳී පවතින දෙයක්. මනස හැම සිතුවිල්ලක් තුළම අපි හිතනකොට චේතනාවක් පහල කරලා හිතින් හිතන්නේ. එතකොට ඉබේ සිද්ධ වෙන දේවල් නැහැ. සිතුවිල්ලක් තුලත් චේතනාව පවතිනවා. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නේ මේ කර්මය කියපුවාම නිකන් අකුසල් පැත්ත විතරයි නේ දෙන්නේ ඔළුවට. මේක මගේ කර්මය කියලා. ඇයිලා ඉතින් ඕන තරන්නේ කාට හරි කරදරයක් දුකක් මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඇති වුනහම තමයි ඕක එන්නේ එළියට. සුවිප්පයක් පැටිච්ච කෙනෙක් ඒක අතේ තියාගෙන කියනවාද මේක මගේ කර්මය කියලා. ඇහිලා තියෙනවද? හොඳ ගියක් දොරක් හම්බුණාට පස්සේ අතට සල්ලි ටිකක් ආවට පස්සේ රස්සාවක් හම්බුණාට පස්සේ බොහොම සතුටින් hina වෙයිගෙන කියනවාද මේක මගේ කර්මය කියලා. ඒකත් කර්මයක් තමයි. ඒවා පුණ්‍ය කර්මවල විපාක. එතකොට කර්මය කියන්නේ මේ අකුසලයට විතරක් නෙමෙයි. චේතනාව. ඒ චේතනාව තුළ රැස් වෙන දේ තුළ විපාක හැටියට යංකම්මං කරිස්සාමි කල්යාණං වා. යහපත් දේවල් කරොත් යහපත් විපාක ලැබෙනවා. පාපකම් වා අකුසල කර්ම කරොත් අකුසල විපාක ලැබෙනවා. කර්මය ගැන ටිකක් ගැඹුරින් පෙන්නලා දෙන්න කොහොමද කර්මය හැදෙන්නේ ඉස්සලා අපි බලමු. කර්මය සකස් වෙන ස්ථාන කීයක් තියෙනවද? කොහේ කොහෙද කර්ම හැදෙන්නේ? සිත කය වචනේ තුලින් තමයි කර්මය තව තවත් සකස් කර කර ඉස්සරහට යන්නේ. කර්ම හැදෙනවා ආයතන 6 තුල. ඇසේ හටගන්නවා කර්ම සකස් වෙනවා. ඇහැයි රූපයයි විඥානය එකතු වෙනකොට ඇහි ස්පර්ශය. ඒ රූපයේ කෙරෙහි ඉස්සල්ලා මිදීම් ඇති වෙනවා. ඒ රූපය හඳුන ගන්නවා. හඳුනගත්ත රූපය ගැන චේතනා පහල කරනවා. අන්න කර්මය. රූප සංචේතන. ඊළඟට කණෙන් ශබ්ද ඇහෙනවා. කණයි ශබ්දයයි විඥානය එකතු වීම නිසා කනට ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහිච්ච ශබ්දයේ තුලින් ස්පර්ශයත් එක්ක කරුණු තුනක් එක විදිහේ සිද්ධ වෙන්නේ මේවා වෙන වෙනම නෙමෙයි. නමුත් අර බුදුරජාණන් වහන්සේ බෙදලා පෙන්වන්නේ අපට තේරුම් ගන්න. ඒ විදි විඳීමක් ඇති වෙනවා. හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්ත ශබ්දයේ කෙරෙහි චේතනාවක් පහළ වෙනවා. ශබ්ද සංචේතන. ඒ චේතනාව කර්මයක්. එතන නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ කරනවා. ගන්ධ සංචේතන. දිවට දැනෙන රස ගැන චේතනා පහළ කරනවා. රස සංචේතන. කායට දැනෙන පහස මුල් කරගෙන චේතනා පහල කරනවා. පොට්ටබ්බ සංචේත. මනසින් මේවා ගැන හිතනවා. හිත හිත චේතනා පහල කරනවා. ධම්ම සංචේතන, මනෝ සංචේතනා කියලා කියනවා. එතකොට මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආයතන හය තුලම ස්පර්ශය නිසා චේතනාව ඇති වෙනවා. කර්ම සකස් වෙනවා. ඒ මුල් කරගෙන සිත, කය, වචනයෙන් තව තවත් කර්ම රැස් කරගන්නවා. ඒ කියන්නේ මේ විදිහට දැන් මම සාමාන්‍ය උදාහරණයක් ගමු ඔන්න අපිට තරහකාරයෙක් ඇහැට පේනවා. හතුරෙක් දකින්න ඇහැට. දැන් ඇහැයි රූපයයි විඥානය එකතු වුණා. හතුර තමයි රූපය. එක පහට පාර යනකොට දැක්කා. දැන් ඇති වෙන්නේ මොන විඳීමක්ද? දුක් විඳීමක්. පොඩි තරහක් එක්ක දුක් විඳීමක් හටගන්නවා. දුක් සහිත ස්පර්ශය. හඳුනා ගන්නවා මේ මේක නේද කියලා එකපාරට හඳුනාගත්තා. එතකොට ඒ මුල් කරගෙන චේතනාව පහළ ඊට පස්සේ දැන් අඳුන ගැනීමත් එක්ක අන්න චේතනා පහළ වුණා. ඒ තුලින් තව මොකද කරන්නේ? හරියන්නේ නැහැ ගිහිල්ලා මූක දෙකක් කතා කරන්න ඕන කියලා අන්න ගිහිල්ලා බනිනවා. එතකොට කොතනින්ද ආය හඳුනා ගැනීමත් එක්ක දැන් කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? වචනේ. ඇහෙන් දැකපු රූපය තුල හිතුව දැන් වචනිනුත් යනවා කර්ම රැස් කරගෙන. වචනින් දැන් බැන ගන්නවා. තවත් දුර දිග ගිහිල්ලා අතින් පයින් ගහ ගන්නවා. දැන් කයත් ක්‍රියාත්මක වෙනවා. එතකොට සිත, කය, වචනය කියන තුන් දොරම තව තවත් කර්ම රැස් කරගන්නවා එහෙන් දැකපු දේ මුල් කරගෙන. ඒ විදිහමයි කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය තුලින්ම ගන්න අරමුණු මුල් කරගෙන චේතනා පහල කරන සිත, කය, වචනය කියන තුන් දොරින් කර්ම රැස් කරගන්න. එතකොට මේ කර්ම ගැන දැන් කර්ම ගත්තහම මේවැ විපාක વિશે අපට තේරුම් ගන්න අමාරුයි. කම්ම විපාකෝ අචින්තිය අහලා තියෙනවද? බුදු කෙනෙක් තමයි මේ කර්මයන්ගේ විපාක વિશે හරියටම තේරුම් අරගෙන අවබෝධ කරගන්න දක්ෂ කෙනා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට තේරුම් ගන්න පුළුවන් විදිහට මේක බෙදලා පෙන්නලා දෙනවා කොටස් හතරක් යටතේ. සමහර කර්ම තියෙනවා ඒවැ විපාක මේ ජීවිතේම ලැබෙනවා. දිත්ත ධම්ම වේදනීයයි. සමහර කරන අකුසල් තියෙනවා. ඒවා මේ ජීවිතේ විපාක දෙන්න පරිසරයක් නැත්නම් ඊළඟ ජීවිතේ අනිවාර්යෙන් විපාක දෙනවා. උපපච්ච වේදනීය. තවත් ඒවා තියෙනවා නිවන් දකින්නකම් පස්සෙන් පන්න පන්න විපාක දෙන අකුසල් තියෙනවා. අපරාපරිය වේදනීය. සමහර ඒවා තියෙනවා කුසල් බලවත් වෙනකොට අහෝසි වෙලා යන කර්ම තියෙනවා. ඒකට අහෝසි කර්ම කියනවා. දැන් මම පෙන්වන්නම් නිවන් දකින්නකම් පස්සෙන් යන කර්ම. ඔබට තේරෙයි ඊට පස්සේ මේවා කොහොමද මේ කොච්චරම් භයානකද කියලා. ඉසිදාසි අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය ඉසිදාසි කියලා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්. එයාගේ ජීවිත කතාව. මේ ඉසිදාසි කියන කෙනා බොහොම සිටු පවුලක බොහොම පොහොසත් පවුලක ඉපදුනේ. බොහොම ලස්සන කෙනෙක්. Tamanට හොඳට සල්ලි භාගේ තියෙනවා සිටුවරේ කියන්නේ මේ නගරේ ඉන්න වැඩිපුරම සල්ලි තියෙන කෙනාට තමයි සිටු තනතුරක් ලැබෙන්නේ. තවත් නගරයක ඉන්නේ එහා සමාන සිටුවරයෙකුගේ දරුවෙක් එක්ක විවාහ කරලා දුන්නා. බොහොම ජයයට මගුල් කාලා විවාහ කරලා දුන්නා. මේ ඉසිදාසි බොහෝම ආදරෙන් කරුණාවෙන් තමන්ගේ ස්වාමියාට සලකගෙන හිටියා. හැබැයි ටික දවසයි. ගිදර යන්න කි. මෙයා එක්ක නම් මට ජීවත් වෙන්න බෑ කියලා. කිව්වා ගිහිල්ලා දෙන්න. මෙයා එක්ක නම් ජීවත් වෙන්න බෑ. මං ඉස හැරුණු අතේ යනවා කිව්වා. ඊට පස්සේ ගෙනල්ලා බාර දීලා ගියා. මේ කිසිම හේතුවක් නැහැ. ඔන්න පළවෙනි දීක ඉවරයි. ඊට පස්සේ දැන් තාත්තා කල්පනා කරා ඉසිදාසිගේ තාම තරුණයි දුව ලස්සනයි සල්ලිත් තියෙනවා ඒ නිසා දැන් තව කසාදයක් කරලා දෙන්න ඕන නැත්නම් එකම දුව අපි නැති වුණාට පස්සේ මොනවා වෙයිද දැන් ඔහොම කල්පනා කරලා තාත්තා කල්පනා කරලා දැන් අර වගේ සිටුවරේකට දැන් විවාහ කරලා දෙන්නත් බෑ ඊට වඩා ආදායම් අඩු කෙනෙක් හොයලා ඉවර වෙලා විවාහ කරලා දුන්නු ඒ මනුස්සයා එක්ක විවාහ වෙලා ගිහිල්ලා මාස 3යි හිටියේ අහපව් වෙවුවා කොයිතරම් ආදරෙන් සැලකුවත් කොච්චර ගරු කරගෙන හිටියා ස්වාමියාට අහපව් වෙවුවා මෙහි තියාගන්න එපා කියලා ඒ දීපු දෑවැදි ඔක්කොමත් එක ගෙනල්ලා බාර දීලා ගියා. දැන් ඉසිදාසේ හොද්දටම මනසින් වැටිලා. දැන් Tamanට වැරද්දකුත් නෑ. මෙච්චර ආදරෙන් සලකලා ඇයි මට මෙහෙම වෙන්නේ? කොහොම වෙනයි නැද්ද? ඉන්නවා. ඊට පස්සේ තාත්තා කල්පනා කරා දැන් මොකද කරන්නේ? දැන් දීග දෙකක්ම ඉවරයි. දැක්ක පාරේ යන හොඳ තරුණ හොඳ හැදි දැඩි හිඟන්නේ හිඟා කකා යනවා. තාත්තා කතා කරා කාටවත් පේන්නේ නැති වෙන අඬ ගහලා කිව්වා "ඔවා ගලවපන්" බීම් මේව ඇඳ ගනින් කියලා හොඳට අඳලා නාවලා එහෙම සුද්ධ පවිත්‍ර කරලා ගත්තා. ඊට පස්සේ ඇහුවා කැමති නැද්ද ඇහුවා මේ සිටු මැදුරේ සැප සම්පත් විඳගෙන මගේ දුවේකුත් ඉන්නවා විවාහ කරගෙන ඉන්න කැමති නැද්ද හොයින් ගා කකා දුක් විඳිනවා. කරන්නම දෙයක් නැති තැන. හා කීව එකපාරට ස්විප් එකක් ගන්නවා කියන්නේ කැමති වුණා. ඉතින් විවාහ කරලා දුන්න ටික දවසයි ඇවිල්ලා කිව්වා මාමේ දෙන්න කියලා මගේ අර පිඟාන. මගේ අර ඇඳුම් ටික දෙනවා කියලා මම යනවා යන්නේ කියලා. මෙන්න දුරින් තියාගන්න මං ගියා යන්නේ කියලා බහැලා ගියා එළියට බහැලා. හේතුවක් නැහැ. දැන් ඉසිදාසි කල්පනා කරා මං ජීවිතේ නැති කරගන්න. ඇයි මට මෙහෙම වෙන්නේ? මොකද්ද මං කරපු කර්මෙ දැන් පුදුමාකාර පසුතැවීමකින් සියදවි හානි කරගන්න කල්පනා කරා. ඉතින් ඔහොම ඉන්න අතරේ දවසක් දැක්කා තමන්ගේ සිටු මැදුරේ ඉඳන් පාර දිහා බලාගෙන කල්පනා කර කර දුක් වේවි ඉන්නකොට දැක්කා නන්දා කියලා රහත් භික්ෂුණියක් පිණ්ඩ පාත යනවා. ඉක්මනට සිටු මැදුරෙන් බැහැලා දුවගෙන ගිහිලා ඉක්කරගෙන ආවා. ඉනල්ලා වන්දනා කළා දාන මානෙහිම් පූජා කළා. ඉතින් කතා කරගෙන ඉඳලා කල්පනා කරනවා මැරෙනවට වැඩිය හොඳයි පැවිදි වෙන එක. ඒ නිසා මට පැවිදි වෙන්න ඕනේ කියලා. ගෙදර අය විරුද්ධ වෙද්දි කොහොම හරි දැන් කරන්න දෙයක් නැහැ නැත්නම් මැරෙනවා. ඊට පස්සේ උරන පැවිදි කරා. ඉසිදාසි පුදුම වීරියක් අරගෙන භාවනා කරා. ධර්මයේ තියෙන පැවිදි වෙලා මාසයක් ඇතුළත අරහත්ත්වයටපත් වුණා රහත් මෙහෙණියක්. දැන් අයර අරතන අකුසල් තිබුණත් ඒ සියල්ල ප්‍රහාණය කරගෙන රහත් වුණා. ඉසිදා සිට හැකියාවක් තිබුණා තමන්ගේ දැන් අරහත්ත්වයට පත් වුණාට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තිබුණා ආත්ම භාව හතක් ආපස්සට බැලුවා. ඇයි මට මෙහෙම වුනේ? දැන් මේක මහ විශාල ගැටලුවක්. ඇයි මම මෙච්චර ආදරෙන් සලකලා මම මෙච්චර සලකගෙන ඉඳලා මෙච්චර ගුණහපත් ඉඳලා ඇයි මට මෙහෙම වුනේ? ඔන්න විමසගෙන බැලුවා මොකද්ද මං කරපු අකුසලේ? බලනකොට ආත්ම හතට කලින් පිරිමි කෙනෙක්. උන අකුසලේ හැදෙන හැටි. ඒතර ආත්ම හතකට කලින් තමන් පිරිණික් වෙලා ඉපදිලා ඉඳලා ඒ කාලේ හතරම් බඩු ඒවා වැඩ කරපු රන් කරුවෙක්. හැබැයි සල්ලාලේ. බොහෝ කාන්තාවන් එක්ක බොරුවට ආදරය කරලා ඉවරලා විශාල පිරිසක් අමාරුවේ දාලා තියෙනවා. ඒකේ විපාකේ ඊළඟ ජීවිතේ කෙලින්ම නිරේ. ඔන්න බලන්න කර්මය ආපු හැටි. ඒකට පිරිමි ජීවිතයක් ලබලා සල්ලාලකම් කිරීමේ විපාකයේ හැටියට ඊළඟ ජීවිතේ කෙලින්ම නිරේත. ඒකට නිරේ දුක්ඛින්දලා දුක්ඛින්දලා ඊළඟට තිරිසන් ලෝකේ ආවා වැඳිරියෙක්ගේ කුසක ඉපදුනා වඳුරු පැටියෙක් හැටියට. පුංචි කාලෙම ඒ වඳුරු රැළේ මහ වඳුරෙක් ඒ පුරුෂ නිමිත්ත සූරල දැම්මා. එතනම තුවාල වෙලා කුණු වෙලා මරණයටපත් වුණා. ඊට පස්සේ ඉපදුනා ගිහිල්ලා බැටළුවෙක් නේ අර බඩු වදින එක බූරුවෙක් බූරු එතකොට ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් ওই හරක්ගේ බූරුවන්ගේ වැඩ ගන්න ඕනෑවට කරාබනවා කියලා අහලා තියෙනවා. උෂණ තලන වැඩ ගන්න. අන්න එතකොට කුණු වෙලා තුවාල වෙලා එතන මරණයටපත් වෙනවා. එතකොට මේ විපාකේ ඒ තැන් වල තමයි විපාක දුන්න ඔබ දැක්ලා ඒ සත්තු වුණ තරම් දුක් විඳිනවා එහෙම. ඊට පස්සේ ඉපදුනා වහු පැටියෙක්. ඒත් කරාබන්න ගිහිල්ලා එතන කුණු වෙලා තුවාල වෙලා මරණයටපත් වුණා. දැන් ආත්ම භාව හතරයි. ඊළඟ ජීවිතේ ඉපදුනා පිරිමිත් නෙමෙයි ගෑනුත් නෙමෙයි. නපුරුසකේ. අන්න විපාකේ නැහැටි දිගින් දිගට. එතකොට නිරයෙන් තිරිසන් ලෝකයට ආව තිරිසන් ලෝකේ ආත්ම තුනක් දුක් විඳ විඳලා ඊළඟට ආව මනුස්ස ලෝකෙට පිරිමිත් නෙමෙයි ගෑනුත් නපුරුසෙක් ඒ ජීවිතේ අවුරුදු 30ක් දුක් විඳලා දුක් විඳලා මරණයටපත් වුණා මරණයටපත් වෙලා ඊළඟට ඉපදුනා ඊටාම දුප්පත් පවුලක කාන්තාවක් වෙලා ඉපදුනා අන්තිමට දෙමව්පියෝ ණය වෙලා ණය ගෙවා ගන්න විදිහක් නැතුව ණයකාරයෝ මේ දරුවා ඇදගෙන ගියා. හිලව්වට. ගෙනihin වද දීලා වද දීලා අන්තිමට දුක් විඳලා මරණයටපත් වුණා. ඊට පස්සේ තමයි ඉසිදාසි හැටියට ඉපදුනේ. ඒක බලන්න ඒ අකුසලේ ආත්ම කීයක් පස්සෙන් ආවද? අන්න කර්ම විපාකව හැටි. තුන නිවන් දකින්නකම් පස්සෙන් පන්නගෙන විපාක දෙන අකුසල් තියෙනවා. අච්චර ඉසිදාස් වෙලා පොහොසත් පවුලක ඉපදුනත් බොහොම කෝටිපති පවුලක ඉපදුනත් විවාහයක් හරියන්නේ කොච්චර ආදරෙන් සැලකගෙන හිටියත් හරියන්නේ අන්න කර්ම විපාකේ නැහැ. ඒ නිසා කර්මය කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හැම කෙනෙක්ම උදේ හවහ නිතර හිතන්න කියනවා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. මම යම් කර්මයක් කරොත් ඒක යහපත් නම් ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් එහි අයහපත් විපාක විඳින්නේ මමමයි. නිතර සිහි කරන්න කියන. ඊළඟට දැන් අපි ගත්තොත් මේ manuss ලෝකේ ගැන බුදුරජාන් වහන්සේක සිදුවීමක් තියෙනවා. යස කියලා තරුණෙක් බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි මට මේ මහා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන ඇයි මේ දැන් මිනිස්සෙක් වෙන්නේ පිනක් නිසානේ මනුස්ස ලෝකයට එන්නේ මෙයා ඇවිත් අහනවා ස්වාමීනි මේ manuss ලෝකෙ තුල සමහරු ඉන්නවා දීර්ඝායස විඳිනවා. සමහරු අඩු ආයසෙන් මැරෙනවා. සමහරුන්ට ලෙඩ රෝග බහුලයි. සමහරුන්ට එහෙම ඉහෙන් බහින අපි කියන්නේ ඉහෙන් බහින රෝගයක් නැහැ කියලා අවුරුදු 80 90 ඉන්න ඔය උණක් හෙම්බිරිස්සාව කලාතුරකින් ඇරෙන්න ලෙඩක් නැහැ එහෙම. සමහර ඉන්නවා වැස්සත් ලෙඩ, සීතලටත් ලෙඩ, පෑහුවත් ලෙඩ, දූවිලටත් ලෙඩ. එළියට බහින්න බැරියයි ඉන්නේ. ඊළඟට අහන ස්වාමීනි සමහරු ඉන්න පොහොසත් සමහරු දුප්පත් කොච්චර උත්සාහයක් ගත්තත් දියුණු වෙන්න බෑ. සමහරු කුලවන්තයි. සමහරු කුලහීන. ඒ නිසාම බැට කරන සමාජය. සමහරු ප්‍රඥාවන්තයි. බොහෝම ඉක්මනින් කියන දේ තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් නුවණක් තියෙනවා. වැටහෙනවා. සමහර අය ඉන්නවා මෝඩයි කොච්චර කිව්වත් කොයිතරම් විස්තර කරලා දෙන්න හැදුවත් තේරුම් ගන්න වටහා ගන්න ශක්තියක් නැහැ. ස්වාමීනි ඒ අතර මන්ද බුද්ධික අයත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි සමහරු බොහොම තේජවන්තයි, ගහම්බීරයි, පෞරුෂවත්. සමහරු ඉන්නවා එහෙම පෞරුෂයක් නැහැ, පෙනුමක් නැහැ. ඒකට කොයි තරම් ඇඳලා පැළඳලා ඉන්න හැදුවත් ඒ පෞරුෂයක් පෙනුමක් මතුවලා පේන්නේ එතකොට ඒ වගේ ඒ ඒ පුද්ගලයන් තුළ ඇයි ඇහුව මෙහෙම වෙනස්කම්? බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යස කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණ මේ සත්‍යෝ කම්ම දායාදෝ කර්මය තමයි දෑවැද්ද කම්ම යෝනි කර්මය තමයි මේ සත්‍යයන්ගේ උප්පත්ති ස්ථානය වෙලා තියෙන්නේ කම්ම බන්දු කර්මය තමයි ඉන්නේ නෑ ඥාතියන් කම්ම පටිසරණ කර්මය පිළිසරණ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායදෝ යම් කර්මයක් කරොත් යහපත් වූ අයහපත් ඒකයි කියෝ විපාක හැටියට ලැබිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කර කර විස්තර කර කර දීර්ඝ වශයෙන් පෙන්වලා දුන්නා කර්මියත් එක්ක කොහොමද මේක වෙනස් වෙලා යන්නේ කියලා. මේ අසහන ස්වාමීනි ඔහොම කීවට මට තේරුම් ගන්න බැරිය කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කරන යස සමහරු ඉන්නවා කියව මේ manuss ලෝකේ ප්‍රාණඝාත කරනවා. එක්ක තව මිනිස්සු ධම්මල ප්‍රාණඝාත කරනවා. එවැනි අය බොහෝ වෙලාවට යකුසල් බලවත් වෙලා අපාය උපත කරා යනවා බැරි වෙලා හරි පෙර පිනක් නිසා හරි manuss ලෝකෙට આવොත් අඩු වයසින් මැරෙනවා කියනවා. ඔන්න අඩු වයසින් මැරෙන්න හේතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමහරු ඉන්නවා ප්‍රාණඝාතයෙන් වළකිනවා වැළකීමේ ගුණ කියන අන් අය වළක්වනවා බොහොම සත්‍යයන් කෙරේ මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරනවා. එවැනි අය ඒ පින් දහම් රැස් කරගෙන ඒ කුසලයේ විපාක හැටියට එක්ක සුගතිය දිව්‍ය ලෝකවල උපදිනවා. බැරි වෙලාවත් manuss ලෝකෙ ඉපදුනොත් දීර්ඝායස විඳිනවා කියලා. ඔන්න දීර්ඝායස විඳින්නත් අඩු ආයසින් මැරෙන්නත් හේතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ওই විතරක් නෙමෙයි යස සමහරු ඉන්නවා සත්තු මරන්නේ වද දීලා සතුටු වෙනවා. එහෙමයි දැකලා නැද්ද? හතේ කල්ලාගෙන අඬබණු ටික කඩලා බලාගෙන ඉන්න ඇවිදින හැටි. එහෙමයි ඉන්නවා. එහෙම යම් සතුටක් ලබනවා සත්තුන්ට වද දීලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ එවැනි අය manuss ලෝකයකට ආවොත් එහෙම පෙරපිනක් නිසා හරි ලෙඩ රෝග බහුලයි කි. නිතරම ස්පිරිතාලවල තමයි ඊට පස්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විතරක් නෙමෙයි සමහරු ඉන්නවා එහෙම කරන්නේ නැහැ සතුන් කෙරෙහි බොහෝම මෛත්‍රියෙන් කරුණාවෙන් සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සිතින් සතුන්ට හිංසාවක්වත් නොකොට ජීවත් වෙනවා. ඒවැයි ಗುಣ කියනවා. අන්න ඒ වළක්වන හිංසාවෙන්. එවැනි අය නිරෝගී ජීවිත ලබනවා කියන මනුස්ස ලෝකයකට ආවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු දන් පෑන් දෙනවා. මසුරු මල දුරු කරලා අන් අයට අප උපකාර කරන උපස්ථාන අනිත් අයට පිහිට වෙනවා. නැති බැරි අයට උදව් උපකාර කරනවා. එවැනි අය බැරි වෙලාවත් මනුස්ස ලෝකෙක ඉපදුනොත් පොහොසත් පවුල්වල ඉපදිනවස් පොඩි උත්සාහෙන් දිනු වෙන්න පුළුවන් කියලා. යම් කර්මයක් නිසා හෝ දුප්පත් තැනක ඉපදුනත් සුළු උත්සාහයෙන් දියුණු වෙනවා කියන එහෙමයි දැකලා නේද? එක රැයෙන් කෝටිපති වෙන මිනිස්සු ඉන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. කෝටිපති පවුලක ඉපදුනත් ලැබීම නැත්නම් සමහර වෙලාවට එක රැයෙන් අන්ත හිඟන මට්ටමටපත් වෙනවා. එතකොට ඒ වගේ ඒක තමයි සංසාරේ ස්වභාවය. ඊළඟට අනුන්ට නිନ୍ଦා අපහාස කරලා අනුන් පහත් කරලා සලකපු අය පහත් කුලවල උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒවැ විපාක හැටියට. අනුන්ට ගරු සත්කාර කළ වැඩිහිටියන්ට ගරු කරලා වන්දනා කරලා පිළිය යුත්තන් පුදනවා. Tamanට වඩා ඉහළ අය වයසින් වැඩිමහල් අයට ගරු සත්කාර කරනවා. එවැනි අනුන්ට ගරු සත්කාර කළ පුරුදු අය උසස් කුලවල උපදිනවා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ දිගින් දිගට පෙන්ලා දෙනවා මේ manuss ලෝකේ මිනිස්සු කර්මයේ දායාද කරගෙන යන ආකාරය ගැන. එතකොට තම තමන් රැස් කරගත්ත කර්ම කාටවත් වළක්වන්න බෑ. දැන් මම එක සිදුවීමක් පෙන්නන්නම් දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැලා ලක්කන මහරහතන් වහන්සේත් එක්ක පිණ්ඩපාත යන්න එනකොට දකිනවා ඊටාම විරූපී ශරීරයක් තියෙන ප්‍රීතිය. ඇඟේ මස් කඩා හැලෙනවා. මුළු ශරීරෙම අසූචි ගඳ හමනවා. ඇට සැකිල්ලක් විතරයි තියෙන්නේ. කෑග ගහ එහා මෙහා දුවන වේදනාවට. මුගලන් හාමුදුරුවෝ දැක්ක දැකලා ඉවර වෙලා අප්පා මෙහෙමත් දුක් විඳින සත්වයෝ ඉන්නව නේද කියලා හිතුණා. ලක්කන මහරහතන් වහන්සේට රහත් වුණත් ඒ දිවස් නුවණ නැහැ. හැම රහතන් වහන්සේ කෙනෙකුටම එවැනි සියුම් ජීවීන් පේන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා ගත්තොත් වැඩිපුරම ඉන්නේ රහතන් වහන්සේලා ආසවක්ඛේ ඥානෙ විතරයි තියෙන්නේ. තමන් තුල කෙලෙස් ප්‍රහාණය වුණා කියන අවබෝධයේ තියෙන ආසවක්ඛේ ඥානෙ තියෙනවා. ඒතර උන්වහන්සේලාට එවැනි සත්‍යයන් දැකීමේ හැකියාවක් නැහැ. සමහර රහතන් වහන්සේලා ඉන්නවා ඒ අයට පුබ්බේ නිවාසානුස්සති චතුූපපාත කියන හැකියාවනුත් තියෙනවා. පෙර ජීවිත බලන්නත් පුළුවන්, කෙනෙක් මැරිලා උපදින ආකාරය දකින්නත් පුළුවන්. එවැනි මහරහතන් වහන්සේලාටත් ඒ වගේ සත්‍යෝ සමහර අවස්ථාවල දැකීමේ හැකියාව තියෙනවා. නමුත් Tamanට හිත යොමු කරලා බලන්න බෑ. තවත් රහතන් වහන්සේලා ඉන්නවා පංච අභිඥා ඔය කියපු තුනට අමතරව ඒ කියන්නේ ආසවක්කේ පුබ්බේ නිවාස චතුප්පාතක ඥානවන්ට අමතරව දිබ්බ චක්කු දිබ්බ සෝත කියන හැකියාවන් තියෙනවා. දිවස තමන්ගේ ඇසින් සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගිය සියුම් සත්‍යයන් ඕපපාතික සත්‍යයන් දැකීමේ හැකියාව තියෙනවා. දිබ්බ සෝත තමන්ගේ කනෙන් දුර ඈත ශබ්ද අහන්න පුළුවන් දිවසක් උපදව ගන්න අය. එවැනි රහතන් වහන්සේලාට අර වගේ සියුම් සත්‍යයන් පේනවා කතා බහ කරන්න ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. කලාතුරකින් රහතන් වහන්සේලා 1000ක් ගත්තොත් ඊටාම සුළු පිරිසයි ඉන්නේ ෂඩාභිඥා තියෙන රහතන් වහන්සේලා. ඒ කියන්නේ ඔය පහටත් අමතරව 이르දිමේ ප්‍රාතිහාර පාන්න පුළුවන් 이르දිවිද ඥාන තියෙන අය. පරචිත්ත විඥාන තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් දක්ෂතා. ඒවා ඔක්කොම සමතෙන් ඇති කරගන්න හැකියාව. එතකොට එවැනි හැකියාවන් බොහෝමයක් ඇති කරගත් රහතන් වහන්සේලා ඉන්නේ සුළු පිරිස. ඉති ලක්කන මහරහතන් වහන්සේ දැක්කේ නැහැ. ඇහෝ ස්වාමීනි ඔය කාටද ඔය hina වෙන්නේ? කවුරු දිහාද ඔය බලාගෙන ඉන්නේ? මෙතනදි මගෙන් අහන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ළඟදී ඇහුවොත් මං කියන්නම්. ඉතින් එදා පිටපාත ගිහිල්ලා ඉවර වෙලා මුගලන් හාමුදුරුවෝ ලක්කන මහරහතන් වහන්සේ දෙන්නම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න හවස් සරුවේ වැඩම කරා. ඒ ගියපු වෙලාවේ ලක්කන මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මුගල්ලාන මාත් සමග ගිජ්ජකූට පර්වතේ ඉඳන් පහළට වැඩම කරගෙන ඉඳී ආන් රසවල්ල රතන ඒ ස්ථානයේ ළඟදී බලාගෙන ඉඳලා hina වුණා. මං ඇහුපහන් කිව්වේ නැහැ කිව්වා. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුදුමාකාර දුකක් විඳින ප්‍රේතියක් දැක්ක ඇඟේ මස් කඩා හැලෙනවා. ඊටාම වේදනාවෙන් විලාප දෙදී කෑග ගහ දුවනවා මුළු ඇගෙම්ම අසූචි ගඳ හමනවායි කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ওই සත්‍යය මම ඌිට කලින් දැක්කයි කිව්වා. ඔය වෙන කවුරුත් නෙමේ කිව්වා මේ නගරේ මීට කලින් හිටපු අනුන්ට කොඩි වින හෝනියම් කරපු ස්ත්‍රියක් කිව්වා. ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු කෙනෙක් කිව්වා. ඒ අකුසල් වල විපාක හැටියට මැරිලා නිරේ ඉපදිලා ඔය ඊතුරු කර්මය ගෙවන හැටි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය ගැන මං කලින් කිව්වේ නැත්තේ සාක්කිකාරයක් නැති නිසා බැරි වෙලා හරි බුදුරජාණන් වහන්සේ වදාළ යම කවුරු හෝ සැක කරොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. නමුත් දැන් මගේ ශ්‍රාවකයන් ඉන්නවා කියලා හිත දියුණු කරපුවා ඒ අය දකිනවා. එවැනි දිවස් නුවණක් උපදවගත් ශ්‍රාවකයෝ ඉන්න නිසා තථාගතයන් වහන්සේට දැන් හෙළිදරව් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ විස්තරේ කියාගෙන ගියා. දැන් එතකොට අපිට පේනවා මේ කර්ම විපාක පුද්ගලයන් කරා යන ආකාරය. බුදුරජාණන් වහන්සේටවත් බේරන්න බෑ. දැන් බලන්න තමන්ගේ නෑදෑයෝ ටික බේර ගන්න පුළුවන් වුණාද බුදුරජාණන් වහන්සේට? බැරි වුණා. උන්වහන්සේ ජීවතුන් අතර වැඩ සිටිද්දිම ශාක්‍ය වංශිකයන් සියලු දෙනාම කපලක් කොටලා ලේවිලක් බවට පත් කරා විදුඩ රජතුමා. පළවෙනි වතාවේ ශාක්‍යයන් ගැන වෛර බැඳගෙන විඩෝඩව රජතුමා කරත්ත 500ක සේනාව පුරවගෙන ගියා ශාක්‍ය වංශිකයන්ගෙන් මම පලි ගන්නවා එකෙක් ඉතුරු කරන්නේ නැහැ කියලා. ගියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ එදා ජේතවනාරාමේ වැඩ සිටියා උන්වහන්සේ අහසින් වැඩම කරලා ඒ යන පාරේ මග ග්‍රීස්ම කාලේ කොළ හැලිච්ච වේලිච්ච ගහක් යට උන්වහන්සේ වැඩ සිටියා. ගස් සෙවන තියෙද්දි ඕන තරම් වටපිටාව. ඒ යන පාරයින් වැඩ සිටියා. විදුඩම රජතුමා පිරිසත් එක්ක දැන් යුද්ධයට යන අතරතුර දැක්කා මෙන්න පාරයින් ඉන්න බුදුරජාණන් වහන්සේ වේලිච්ච කොළ හැලිච්ච ගහක් යට ග්‍රීස්ම කාලේ ඉක්මනට රත ටික නවත්තලා වන්දනා කළා අනු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේයි මේ මේ ගස් සෙවනවල ඕන තරම් තියෙද්දි මේ ග්‍රීස්ම කාලේ මේ වේලිච්ච කොළ නැති ගහක් යට මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි අර ඈතින් පේන්නේ මගේ උපංගම කියලා. රජතුමනි ඒ පැත්තෙන් හමන සුලගත් මට සනීපයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ යුද්ධ කරලා ඉවර වෙලා බොරු හේතුවක් හදාගත්ත රචිරව මේ ගංගාවක වතුර බෙදා ගන්න තමයි දැන් මේ ප්‍රශ්නේ ඇති කරගත්තේ. බොරු හේතුවක්. නමුත් හේතුව ඒක නෙමෙයි. තමන් ශාක්‍ය ජනපදයට ගියාට පස්සේ ශාක්‍ය වංශිකයන් තමන්ට සැලකුවේ නැහැ කියන වෛරය තමයි ඇති වුනේ. පලි ගන්න හිතාගත්තා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කෝලහල කරගැනීමේ ආදීනව, දේශය ආදීනව ගැන ධර්ම කරුණු ටිකක් දේශනා කරාට පස්සේ විදුඩබ රජතුමාට තේරුණා මේ නම් කියන්නේ යුද්ධයට යන්න එපා කියලා. කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට ගරු කරලා ආපස්සට හැරෙනවා කියලා වන්දනා කළ පිරිසත් එක්කම ආපහු හැරිලා ගියා. සේනාව එහෙම ආපහු හරවගත්තා. ගිහින් මාසයක් දෙකක් ඉන්නකොට දැන් අර දැන් රජවරු වටේ ඉන්නෝනේ අවුස්සන අය. ඉතින් අහනවා දැන් ඔබතුමා කොහොමද කිව්වේ නා? එකෙක් ඉතුරු කරන්නේ නැහැ කිව්වා. මේක අපට මහ ලැජ්ජාවක් නේ රජතුමනි. දැන් අවුස්සනවා. දැන් දෙවනි වතාවේ රජතුමා කල්පනා කරා මේක නිකන් ඉන්න හොඳ නෑ ඇත්ත තමයි මේ කියන දේ. එක ශාක්‍ය වංශිකෙක් ඉතුරු නොකර සියලු දෙනාම මරනවා. දැන් ආයිමත් වෛරය හිතට. දෙවනි පාර ආයිමත් සේනා සංවිධානය කරගෙන කරත්ත 500ක නැගලා අවියාවිද අරගෙන පිටත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගිජ්ජකූට පරද්දේ. උන්වහන්සේ දෙවනි වතාවේ 이르දි ප්‍රාතිහාරයක් පෑව කරත්ත 500ම ගල් තලාවක් මත ඉරෙන්න අදිෂ්ඨාන කරා. ඒ අදිෂ්ඨානයත් එක්ක අර යුද සේනාව ගිය කරත්ත 500 මඩේ එරෙනවා වගේ ගල් තලාවක එකපාරට අඩියක් විතර රෝද එහෙම එරිලා හිර වුණා. අදත් තියෙනවා ඉන්දියාවට ගිය කෙනෙකුට හැටපේන. ඒ කරත්ත 500 එරිච්ච ගල් තලාව. එතකොට මේ පිරිස ඔක්කොම බයට තැති ගැනීමටපත් වුණා ඔක්කොම පැන්න කරත්ත වලින් පල්ලට පැනලා බැලුව බලනකොට හිතාගන්න බෑ මේ ගලක එරිලා කරත්ත හොල්ල ගන්නවත් බෑ මේක නම් බුදුරජාණන් වහන්සේගේ වැඩක් කියලා ඒ වෙලාවේ බයෙන් තැති ගැනීමෙන් වටපිට දුවලා බලනකොට ඔන්න දැනගත්ත බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතේ මේ ළඟ වැඩ සිටිනවා. පිරිසම ගිහින් වන්දනා කරා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දහම් දෙසුවා. යුද්ධේ ආදීනව මනුස්ස ඝාතනයේ තියෙන ආදීනව ගැන පෙන්ලා දීලා ධර්ම දේශනා කරා දෙවනි වතාවේ රජතුමා වන්දනා කළ අදහස අතාරිනවත් සමගම අර කරත්ත 500ම බුරුල්ලුණා ඊට පස්සේ ඒව උස්සලා අරෝගෙන ආපහු ගියා දෙවනි පාරත් ඔන්න වැලක්කු ආයි මාස 3 4කට පස්සේ ආයමත් රජතුමාව අවුස්සලා ගත්ත වටේ ඉන්නයි තුන්වෙනි වතාවෙත් සේනාව සංවිධානය කරගෙන පිටත් වුණා. ශාක්‍ය වංශිකයෝ එකෙක් ඉතුරු කරන්නේ ඔක්කොම මරනවා බුදුරජාණන් වහන්සේ බැලුවා ඇයි මේ මොකද්ද මේ හේතු? නැවත නැවතත් මේ කැරකිලා ඉන්නේ මේ විනාශය. ශාක්‍ය වංශිකයන්. උන්වහන්සේ බලනකොට දැක්කා මීට කලින් ජීවිතයක මේ ශාක්‍ය වංශික නෑදෑයෝ ටික ඔක්කොම ওই වගේම ඉපදිලා ඉඳලා තවත් ප්‍රදේශ අල්ලගන්න යුද්ධ කරන්න ඕනෑවට ගංගාවකට වහදාලා. ඒ ගංගාවේ වසපානය කරපු දහස් ගාණක් මිනිස්සු මරණයටපත් වුණාට පස්සේ යුද්ධ කරලා ඒ ප්‍රදේශ අත්පත් කරගෙන. ඒකේ විපාකයක් තමයි මේ කැරකිලා ඉන්න පිරිසට. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. කර්ම විපාකයක්. බොහොම සංවේදී සිදුවීමක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මුළු ශාක්‍ය ජනපදයේම වටලලා විලූඩ රජතුමා යුද ප්‍රකාශ කරා යුද්ධයකට එන්න කියලා. ශාක්‍ය වංශිකව හතර පහ දිනින් ලෑස්ති වුණ ආයුධ අරන් යුද්ධ කරන්න. ඒ සියලු දෙනාම පන්නලා දැම්මා. කිසි කෙනෙක් ආයුධයක් ගන්න එපා කියලා ශාක්‍ය වංශිකේ. ඒ අතර හිටපු වැඩි හිටියයි මාර්ගඵලලාභීයි හිටිය, සෝවාන් වෙච්චයි හිටිය, සකදාගාමී වෙච්චයි හිටිය. ඒ අය එකතු වෙලා සියලු දෙනාම පොදු මතයකට ආවා. අපි බුදුරජාණන් වහන්සේ නමකට ලේ ඥාතීන් වෙන පිරිසක්. අපි යම් හේතුවකින් අපේ ආත්ම ආරක්ෂාවට හරි ආයුධයක් අතට ගත්තොත් ඒක බුදුරජාණන් වහන්සේට කරන නින්දාවක්. ඒ නිසා සුගතියේ හිත පිහිටෝගෙන මේකට මෝන දෙමු කියනවා. කිසිම කෙනෙක් ආයුධයක් අල්ලන්න එපා කිසිම ආයුධයක් අතේ නැති निराයුධ අර මිනිස්සු සියලු දෙනාම ශාක්‍ය වංශික නෑදෑයෝ ටික ඔක්කොම ඔබ සාක්කිද්ද කියලා අහන ළඟට ඇවිල්ලා කඩුව උස්සලා. බොරු කියන්නේත් නැහැ. සුගතියේ හිත පිහිටවගෙන එහෙම බෙල්ල නම. කපලා මරනවා. ওই විදිහට මුළු සාක්‍ය ජනපදයේම ලේවිලක් කරා. එතකොට බුදුරජාණන් වහන්සේට නෑදෑයෙක් වුණා කියලා පුළුවන් වුණාද කර්මයෙන් බේරෙන්න? බැරි වුණා. අනු කර්ම විපාකවල හැටි. ඒ නිසා අපි කරන කර්ම වල විපාක අපි කරා එනවා. දැන් බලන්න සීලය ගැන ගන්න මම සාමාන්‍යයෙන් පෙන්නන්නම් දැන් අපිට අපි හිතන්නේ අපි දෙයක් කරනකොට මේකේ විපාකයක් අපට එනවා කියලා. අපට බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට ශික්ෂාපද පහක් වෙන ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමෙන් වළකින්න, මෑරදි කාම සේවනයෙන් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වළකින්න. ඔය පහ කඩ කරන කෙනාට බුදුරජාණන් වහන්සේ සීල විපatti පහක් පෙන්නනවා. එයින් හතරක්ම දිට්ඨ ධම වේදනීය විපාක මේ ජීවිතේම ලැබෙන විපාක ඔන්න බලන්න පළවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා දුස්සීල කෙනා දවසින් දවස ආර්ථික අතින් පිරිහිලා හිඟමනේට වැටෙනවා. ඇත්තද බොරුද? බේබද්දේ. සල්ලාලේ සූදුවට සුරාවට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක් දියුණු වෙනවල් දවසින් දවස පිරිහෙනවා. හම්බ කරන දේ දවසින් දවස පිරිනව. සමහර කෝටිපතිව එක දවසෙන් කැසිනෝ වලින් පැරදිනවා. මුළු ශේෂතම ඉවරයි සූදුවේ. බේබදුකම් නිසා විනාශ වෙනවා. ස්ත්‍රී ලෝකම නිසා විනාශ වෙලා යනවා. එතකොට මේ දුස්සීලකම් නිසා දවසින් දවස ආර්ථිකය පිරිහෙනවා. ඒක ਦਿੱත්ත ධම්ම වේදනයයි. මේ ජීවිතේම ලැබෙන විපාකයක්. දෙවනි එක බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අකුසල් වල විපාක හැටියට දුස්සීල කෙනා සමාජ විශාල නින්දාවකට අපකීර්තියකටපත් වෙනවා. හොඳට බලන්න නුවණින් විමසලා ඇත්තද බොරුද? ගෙවල් වල කතා කරන දරුවන්ට කියනද පුතේ ආංගෝ කොහොම ගුණහපත් බේබත් එක් කර කියලා අඳුනලා දෙනවද? නෑ. මේක හොරෙක් ගෙදරකටවත් වද්ද ගන්න සුදුසු නෑ. කියන්නේ නැද්ද? සල්ලාලේ කටෑරියොත් බොරු කියන්නේ. බේබද්දෙක්. කොහොම කතා වෙන්නේ නැද්ද ගෙවල් වල? මොහොත තේරෙන්නම කියන උදාහරණයක් අරන්. දැන් අපි ගමු ඔන්න ඔබේම නෑදෑයෙක් ඉන්නවා හැබැයි හොරෙක්. ඥාතියින් වෙන කෙනෙක්. දැන් ලංකාවට ගිය වෙලාවක උන්න අවුරුද්දට එනවා ගෙදර. ලංකාවට ආවා කියලා ආරංචි වෙලා හරි එනවා ගෙදර. කේක් එකක් එහෙම අරන් hina වෙලා එනවා. අයියේ අක්කී කියාගෙන එනවා. දැන් ආපු ගම පන්නනවද? හා හා පල පල කියලා පන්න ගන්නවද? නෑනේ. බොහෝම hina වෙලා අපිට ඉතින් hina වෙලා මල්ලි කොහොමද කියලා බොහොම හොඳින් කතා කරනවා. හැබැයි ගේ ඇතුළට හරි ගිහින් අනිත් අයට හරි කියන්නේ නැද්ද හොඳට ඇහැ ගහගෙන හිටපන් මේක මුකේට විදලා යයි දන්නේ කියලා. කියනවා. එතකොට බලන්න අපි මූණට මූණිච්චාවට hina වුණාට මල්ලි අයියේ අක්කේ කියලා කතා කරාට ඒ දුස්සීල කෙනා කෙරෙහි අපකීර්තිය පැතිරෙන්නේ නැද්ද? පැතිරෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක දිට්ඨ ධම්ම වේදිනී අකුසල විපාකයක්. කොයිතරම් හොඳ යාන වාහන වල ගියත් හොඳට ටයිකෝඩ් දාලා බොහොම වැදගත්ෙක් හැටියට ඉන්න උත්සාහ කරත් මිනිස්සු ඇඟිල්ල දික් කරනවා. ඒක විපාකයක්. තුන්වෙනි එක තමයි පිරිසක් ඉදිරියේ විසරදව ඉන්න බෑ. කවුරු හරි පිරිසක් එකතු වෙලා කතා වෙනවා නම් දුස්සීල කෙනා නිතර හිතෙන් පසුතැවෙනවා ලොකු සැකයක් ඇති වෙනවා මේ මේ මං ගැන තමයි කියන්නේ. දැන් මේ මගේ වැරද්දක් තමයි මම මේ කතා වෙන්නේ. දැන් ඔන්න අර hina වෙන්නේ මට තමයි. එහෙමයි දැකලා නැද්ද? අන්න ඒ වගේ අය ඉන්නවා පිරිසක් එකතු වෙච්ච තැන ඉන්න බයයි. නිතර තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා දැන් මගේ වැරද්දක් ඇදිලායි. දැන් මට කවුරු හරි ඇඟිල්ල දික් කරයි මගේ අර හොරේ දැන් අහුවේ. නිතර බයයි. විශාල බයකින් තැති ගැනීමකින් ඉන්නේ දුස්සීල කෙනා නිතරම. තමන්ගේ හිත නිතර නිතර තමන්ට චෝදනා කරන. ඒවත් ditta ධම්ම වේදනී අකුසල විපාක. එතකොට තුනයි. ඔය තුනෙන්ම බේරිලා හිටිය කියන්නේ දැන් ඔය වැරදි වැඩ කරන අය බය නැහැනේ ආර්ථිකය පිරිනවට ආ කමක් නැහැ මගේ උඹලට වැඩක් නැහැ කියලා. කවුරු හරි අර මිනිස්සු මෙහෙම කියනවා කමක් නැහැ ඕන එකේ කෝණ දෙයක් කියපු දෙයක් කියලා. පිරිසක් ඉදිරියේ ඉන්න බෑ නම් හැංගි හැංගි හරි දුස්සීල වැඩ කරා කියමු. හැබැයි හතරවෙනි එකෙන් බේරෙන්න බෑ. මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. අන්න සීල විපatti හතර. අන්ත අසරණ වෙන අකුසල් සිහි වෙලා දහතේ වදිනවනේ බුදු ડોක්ටර් මැරෙන්න බෑ අනේ ළමයිනේ මාව බේරගනින්නලා කී කෑ ගහන අකුසල් සිහි වෙනකොට. අන්ත අසරණයි. සමහරුන්ට නිමිති පේන්න පටන් ගන්නවා. අපාය නිමිති පේනවා සමහරලාට අමනුෂ්‍ය ඇදගෙන යන්න හදනවා, ගින්දර පේනවා, කෑ ගහනවා. අන්ත අසරණ වෙලා මැරෙනවා. ඒත් මරණාසන්න වෙනකොට සිහියක් පතක් නැහැ. කුසලයක හිත පිහිටවන්න බෑ. ඒවා මේ පරලොවට නෙමෙයි ਦਿੱත්ත ධම් මේ ජීවිතේ ලැබෙන්නේ. ඒතකොට බලන්න දුස්සීල කෙනා තමන්ගේ කය වචනෙන් දුස්සීල වැඩ කරන අකුසල කර්ම රැස් කරන කෙනා මේ ජීවිතේම දුස්සීලක මේ විපාක හතරක් භුක්ති විඳිනවා. එකක් පරලවට පස්වෙනි එක මරණින් මත්තේ නිරේ යනවා කියන දුස්සීල කෙනා. ඒක පරලවට දැන් මෙලවට ගන්න හතරක්ම මේ ජීවිතේ විපාකය. ඒ නිසා පින්වත්නි හොඳට සිහි කරගන්න. අපි කරන කර්මවල විපාක අපි කරා එනවා කියන එක නිතර හිතන්න. කර්ම විපාක එනකොට සමහර වෙලාවට බේරෙන්න පුළුවන්කමක් නැහැ. අපි බොහොම ලස්සනට ලෝක ගොඩනගනවා. බොහොම සැලසුම් හදාගෙන ඉන්න මම ඔබට අකුසල් ගැන සිදුවීම් පෙන්වලා දෙන්නම්. අපි නොසිතූ සිදුවීම් වෙන්නේ ජීවිතේ. දැනට අවුරුදු කීපයකට කලින් මගේ ළඟට ආවා දෙන්නෙක් ඒ පවුලේ අය තමයි කරගෙන ආවේ. හැබැයි සිහි කල්පනාවක් නැහැ. ඔබ සමාජයට පත්තරවල දැකලත් ඇති සිදුවේ. මට මතක හැටියට එක්ක කුරුණෑගල එක්ක නුවර පැත්තේ සිදුවීම. මම දන්නේ හරියට. දෙන්නම විශ්වවිද්‍යාලේ ගිහිල්ලා බොහොම හිතවත්කමින් ඉඳලා ඉතින් ඒ කාලෙම යාළු වෙලා ඉඳලා විවාහ වුණා. කොහොම හරි බැංකුවේ රස්සාවක් කරා මහත්තයා ඒ නෝනත් ඒ පැත්තෙම ගුරුවරියක්ද කොහෙද එහෙම රස්සාවක් කරේ. දරුවෝ දෙන්නෙක් හිටියා. අවුරුදු 4ක විතර දුවෙක් හිටියා. 3 මාර්ක 3ක 4ක විතර. පුතෙක් හිටියා මාස 2යිද 3යිද පොඩි ළමයට. දැන් අර පුතා බලා ගන්න නිසා නිමාඩු දාලා අම්මා ගෙදර ඉන්නේ. තාත්තා රස්සාවට යනවා. දවසක් බලන කර්ම විපාක වල හැටි දැන් ඔය දැන් පොඩි දරුවෝ පිරිමි දරුවෝ චූටි කාලේ මුත්‍රා කරනවා. අම්මලා මොකද කියන්නේ? විහිළුවට කියනවා මෙන්න මේ බේ මලන්න මේ මල්ලි චූ කරනවා චූ පැට්ට කපනවා කියනවා ආයෙම චූ කරොත් ආලා නැද්ද අම්මලා කියනවා කියනවා ඒ ආදරේට කුණුහල්පයක් නෙමෙයි ආදරේට ඉතින් ඔහොම කියනවා අර පොඩි දුව මේක අහගෙන හිටියේ අහගෙන හිටිය දවසක් අම්මා කුස්සියේ උයනවා අර ළමයා දෙහි හිටිය චූ කරන දැක්ක පීයක් ගහලා කැපුවා ඊට පස්සේ දැන් අම්මා ටිකකින් කෑ ගහනවා එහෙම නෑ මොකද සද්දයක් ඇවිල්ලා බැලුවා මොකද සද්දයක් නැත්තේ කියලා බලනකොට ලේ විලයි එහෙම අම්මා පිස්සුවෙන් වගේ මහත්යට කතා කරා මිනිස්සයා පිස්සෙක් වගේ දුවගෙන ආව ඇවිල්ලා ළමයා උතාගෙන ඉක්මනට ස්පීතාලයට ගෙනියන්න කියලා ගෑරේජ් එකේ වාහනේ තිබ්බ දෙන්න වාහනෙට නැගලා අදිනකොට එහෙම පටස් ගාලා උඩින් ගියා තාත්තා ගහයි කියන බයට දුවරින් ගල වාහනේ ඇස්සේ එතකොට එකම වෙලාවේ දෙන්නම ඉවරයි දරුවෝ දෙන්න. දැන් කියලා හිත හදන්න බෑ දැන්. දැන් තාත්තා පසුතැවෙනවා මගේ නොසැලකිල්ල නිසායි දුව නැති උනේ. අම්මා පසුතැවෙනවා මම අර විහිළුවට කියපු වචනේ නිසායි මේ විනාශය උනේ. මොන කර්ම විපාකයක් නැහැටි. දැන් දෙන්නටම සිහි කල්පනාවක් නෑ දැන් අස්සාත් ඉවරයි ඔක්කොමත් ඉවරයි අනාගතෙත් ඉවරයි දැන් පිස්සු. උපදේශ දීලා හදන්නත් බෑ. එතන ඔය එක සිදුවීමක් විතරයි. කර්ම විපාක කොයි තරම් තියනවද මේ වගේ විපාක දෙන දේවල්. ඒ නිසා පින්වතුනි කර්මය කියන එක මහා භයානක දෙයක්. මේකෙන් බේරෙන්න පුළුවන්, දුවලා බේරෙන්න පුළුවන්. දුවලා බේරෙන්න පුළුවන් අපි දුවන්න පටන් ගන්න දැන් අවුරුදු ගාණක් වෙනවා. අඬලා බේරෙන්නත් බෑ. වැඳලා බේරෙන්න පුළුවන් ද කර්ම විපාක වෙනකොට. පගාවක් දීලා බේරෙන්න පුළුවන්. එහෙම ක්‍රම නෑ මොනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා න අන්තලික්කේනවා අහසේ හැංගිලා බේරෙන්නත් බෑ න සමුද්දේනවා මුහුදේ හැංගෙන තැනකුත් නැහැ පර්වතවල තැනකුත් නැහැ ලෝකෙ කොහෙවත් කර්ම විපාක වලින් හැංගිලා ඉන්න තැනක් නැහැ යම් කර්මයක් කරා නම් ඒකේ විපාක අනිවාර්යෙන් Taman කරා එනවාමයි ඒ නිසා නිතර සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මම කරන මේ කර්ම වල විපාකයක් මා කරා එනවා කියන එක නිතර හිතන්න ඕන ඊළඟට මතක තියාගන්න අපේ ශරීරය තුල කර්මය ගැන පෙන්ලා දෙද්දී අපි අපේ ශරීරය තුන කයවල් තුනක් තියෙනවා. අහලා තියෙනවද මීට කලින්? එකක් තමයි ඕලාරික ශරීරය. මේ හැට පේන කබලින්කාර ආහාර වලින් තමයි ඒක පෝෂණය වෙන්නේ. අපි කන බොන ගොරෝසු ආහාර වලින්. මේ ශරීරය ඇසුරු කරගෙන මේ විදිහම ශරීරයක් තියෙනවා. ඒකට කියන්නේ මනෝමය ශරීරය. මනෝකාය කියන්නේ ඒ මනෝකාය ඇතුලෙන් තියෙනවා සංඥාමේ ශරීරයක්. හඳුනා ගැනීමේ කය කියලා ධර්මයේ විස්තර කරන්නේ සංඥාමේ කය. ඒතර ඔය ශරීර තුනම එකට තියෙන. හැබැයි හිත දියුණු කරපු කෙනෙකුට පුළුවන්කම තියෙනවා අර මනෝමය ශරීරය එළියට ගන්න පුළුවන්. මේ මනෝමය කය ගන්න මේ මනෝමය ශරීරයත් එක්කමයි හඳුනා ගැනීමේ කයක් තියෙන්නේ. හිත දියුණු කරපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හතරවෙනි ධ්‍යානයේ ඉඳන් මනෝමය ශරීරය එළියට ගන්න හැටි. ඒ ගැන ගොඩක් දේශනා තියෙනවා. එතකොට ඒ වගේ යාට තමන්ගේ චිත්ත දියුණුව තුලින් මනෝමය ශරීරයෙන් ගමන් කරන්න ඇවිදින්න පුළුවන්කම තියෙනවා. සමහර අවස්ථාවල ඔබ අහලා ඇති ඔය දරුණු ඔපරේෂන් වගේ කරන අවස්ථාවල මනෝමය ශරීරය එළියට ගිය අවස්ථා. ඒ අය පෙන්නනවා සමහරවිට යාලා උඩ ඉඳන් බලාගෙන ඉන්නවා. අන්තිමට ඔපරේෂන් එක විවරණාට පස්සේ මුළු සිදුවීමම කියන වෙච්ච දේවල්. ඒකට හේතුව ඒ වැනි සමහර වෙලාවට හදිසි අනතුරු වල ඒ වගේ දේවල් වලදී අර ශනික කම්පනයක් එක මනෝමය ශරීරයේ එළියට යන తాවකාලික අවස්ථා කීපයක් සමහර වෙලාවට තියෙනවා. කෙනෙක් මරණයටපත් වෙද්දී බැහැර වෙන්නේ ඔන්න ඔය මනෝමය ශරීරය තමයි බැහැර වෙලා උපත කරා යන්නේ. දැන් අපි මරණය ගැන කලින් කතා කරානේ. මරණයේදී ආයුස්මාච විඥානං ආයුෂ අවසන් වෙලා මේ ශරීරයේ උණුසුම බැහැර වෙනකොට විඥානේ පිට වෙලා යනවා කියන විඥානේ තනියෙන් යන විඥානයක්ද මේ යන්නේ තනිව යන විඥාන ලෝකේ කොහෙවත් නැහැ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙන බීජ සූත්‍රය කියලා ඒක විස්තර කරනවා රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංස්කාරයෙන් තොරව තනිව ගමන් කරන විඥානයක්වත් තනිව පවතින විඥානයක්වත් තනිව වැඩෙන විපුල බවටපත් වෙන විඥානයක්වත් බුදු ඇසින්වත් දකින්නේ නැtei කියලා. එතකොට ඒකේ තේරුම මොකද්ද? විඥානයේ නිතරම රූප වේදනා සංඥා සංඛාර ඇසුරු කරගෙන පවතින. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්ම එතන තියෙනවා බැහැර වෙනකොට. විඥානය කියන එක නිකන් විඥානයක් කියන්න බෑ. පංච උපාදානස්කන්ධයක්මයි එතන පිට වෙන්නේ. කියන්නේ මනෝමය ශරීරයක්මයි එතන පිට එතකොට අර ශරීරයෙන් මේ මනෝමය කය පිට වෙලා යද්දි දැන් ඔන්න ඕලාරික කය අපහැරලා තමයි මැරෙනකොට පිට වෙන්නේ මොකද්ද? මනෝමය ශරීරේ පිට වෙලා යනවා. මේ මනෝමය ශරීරේ පිට වෙලා ගිහිලා කර්මාන් රූප භවපච්චයා ජාති විපාක පිණිස කර්මයට අනුවයි උපදින්. Tamanට ඕන විදිහට නෙමෙයි. කර්මය හැදිලා තියෙනවා නම් තිරිසනෙක් වෙලා උපදින්න. අපි ගම් බල්ලෙක් වෙලා උපදින්න කර්මය හැදිච්ච කෙනෙක්. බැලලියෙකුගේ කුසක ගිහිල්ලා මේ මනෝමය කය බැස ගන්න. විඥානයත් එක්ක තියෙන මේ ශරීරය බැස ගන්න. බැසගත්තට පස්සේ ඒ විඥානය බැසගත්තට පස්සේ නාම රූප හැටියට වැඩෙනවා. කලලේ හැදෙනවා. නාම රූප වැඩෙනවා. මේක විස්තර කරනවා දීඝනිකායේ මහා නිදාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආනන්දය විඥානයක් මව කුසක බැසගත්තට පස්සේ නාම රූප වර්ධනය වෙනවා කියනවා. ඒ විඥානය ඇසුරු කරගෙන නාම රූප වැඩෙනවායි කියනවා. ඒ කලල ගැන දීර්ඝ විස්තරයක් තියෙන වැඩෙන හැටි. එතකොට මේ විදිහට වැඩෙන නාම රූප තුල ආයතන හයක් නිර්මාණය වෙනවා. දැන් තිරිසන් සතෙක් හැටියට අර මනෝමය කයයි සංඥාමය කය දෙකම එකට ගිහිල්ලා තිරිසන් සතෙක්ගේ කුසී වැසගත්තට පස්සේ ඒ කුස තුල නාම රූප වැඩෙනවා ඒ කලලේ. වැඩිලා දැන් ඔන්න පැටියෙක් හැටියට එළියට එනවා. දැන් බලු පැටියෙක් කියලා හිතමු බලු පැටියෙක් දැන් ඉපදුනා. දැන් මේ බලු පැටියට ශරීර කීයක් තියෙනවද? ආයෙමත් තුනක් තියෙනවා. දැන් එයාට තියෙන ඕලාරික ශරීරයක්. හැබැයි මිනිස්සෙක් විදියට මේ බල්ලෙක් විදියට. ඒ ඕලාරික කය ඒ බලු පැටියටත් තියෙනවා මනෝමය ශරීරයකුයි සංඥාමය ශරීරයකුයි දෙකක්. හැබැයි ඒක සම්පූර්ණයෙන් දැන් හැදිලා තියෙන්නේ බල්ලෙක්ගේ ස්වරූපයෙන් හැදිලා තියෙන්නේ. ඒ බල්ල මැරුණා කියමු. එතකොට පිට වෙලා යන්නේ මොකද්ද? මනෝමය කයයි සංඥාමය කයයි මේ දෙක එකට තියෙන්නේ. මේ දෙකම පිට වෙලා යනවා. අර ඕලාරික කය අතහරින්න. ගිහිලා ආයි ගිහිල්ලා තව කොහේ හරි බිත්තරයක් අස්සට ගිහිල්ලා බැසගත්තා කියන. එතකොට මේ බිත්තරේ ඇතුලේ තියෙන නාම රූප වැඩෙනවා අර විඥානය ඇසුරු කරගෙන. කර්මාන් රූප. මැරලා දැන් බිත්තරේ කඩාගෙන එළියට එනවා. දැන් අපි ගමු කුකුල් පැටිය. දැන් කුකුල් පැටියට ශරීර කීයද? ආයමත් තුනක්. එතන තියෙන්නේ ආයේ ගොරෝසු ශරීරයක් තියෙන හැබැයි කුකුලෙක් විදියට. ඒ ශරීර ඒ හැටියටම අර ඇස කරන ආසී දිව ශරීරේ හැඩ ගැහුණු මනෝමය කයකුයි සංඥාමය කයකුයි තියෙනවා. ඕපපාතික උපදින්න කර්මය හැදිලා නම් ඕලාරික ශරීරයක් පිහිටන්නේ අර මනෝමය කයයි සංඥාමය කයයි දෙකෙන් විතර ඕපපාතික වේ සැනින්ම ශරීරය හැදෙනවා එක්ක දෙවි කෙනෙක් විදිහට නම් දිව්‍ය ලෝකේ ඒ ශරීරය පහළ වෙනවා අමනුෂ්‍යෙක් හැටියට විඳවන්න තියෙනවා නම් ඒ විදිහට සකස් වෙනවා හැබැයි ඒ තුලත් සියුම්ම සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කයක් තියෙන රූපයක් තියෙනවා සියුම් වායෝ ස්වභාවය තමයි ප්‍රකටව වැඩිපුර තියෙන. ඒ නිසා තමයි අපේ ඇසට පේන්නේ නැත්තේ. මනෝමය ස්වභාවයකින් යුත් වායෝ ස්වභාවය ප්‍රකටව තියෙන ශරීරයක් තියෙනවා. ඒතර ඒ විදිහට තමයි කර්මයට අනුකූල උපත කරා යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන භවපච්චය ජාති විපාක පිණිස කර්මය හැදිලා තියෙන්නේ බිත්තරයක් ASCII උපදින්න නම් බිත්තරයක් ඇතුලේ උපදිනවා. තෙත් පරිසරයක උපදින්න නම් හැදිලා තියෙන්නේ තෙත් පරිසරයක උපත කරා යනවා. ඕපපාතික උපදින්න නම් හැදිලා තියෙන ඕපපාතික උපදින මව කුසක නම් මව කුසක උපදින. එතකොට මේ කර්මය හැදුනේ කොතනද ඊට අනුව උපත කරා යනවා. ඒ නිසා පින්වතුනි මේ කර්මය ගැන ওই ටික හොඳට තේරුම් ගන්නට ඕන. ඊළඟට මේ සියලු කර්ම ප්‍රහාණය කරගන්න ක්‍රමේ තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඔච්චරයි තියෙන වෙන ලෝක ක්‍රමයක් නෑ කර්ම ප්‍රහාණය කරන්න. කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ තමයි ආර්ය ශ්‍රාණික මාර්ගයට හඳුන්වන තවත් නම. යම් කිසි කෙනෙක් මෙන්න මෙහෙමයි කර්ම ප්‍රහාණය වෙන්නේ. යමෙක් ධර්ම මාර්ගය අනුගමනය කරලා අපි කියන්නේ සෝවාන් වුණා කියලා. සෝතාපන්න ඵලයටපත් වෙනවා. එතකොට අපායগামী අකුසල් සියල්ල ප්‍රහාණය වෙනවා. ආත්ම හතකින් එහා යා උපදින්නේ එතකොට අන්න යාගේ ආත්ම හතෙන් එහා විපාක දෙන්න තියෙන සියලු කර්ම අහෝසි වෙනවා. අන්න එහෙමයි අහෝසි කර්ම. සමහර ඒවා තියෙනවා කුසල් බලවත් වෙනකොට විපාක දෙන්න පරිසරයක් නැතුව පුංචි පුංචි අකුසල් සමහර ඒවා අහෝසි වෙලා යනවා. බොහෝ වෙලාවට අපායগামী අකුසල් අහෝසි වෙන්නෙම ධර්ම අවබෝධයත් එක්කමයි. අන්න සසර ගමන කෙටි වෙනකොට මාර්ගඵල අවබෝධයත් එක්ක කර්මයේ ප්‍රහාණය වෙන හැටි ඊළඟට සකදාගාමීනකොට එයා එකපත එකපාරයි කාම ලෝකෙට එනවා. එතනින් එහා විපාක දෙන්න තියෙන සියලු කර්ම ප්‍රහාණය වෙනවා. අනාගාමී වුණා කියන්නේ කාම ලෝකෙ උපදින්න තියෙන සියලු කර්ම ප්‍රහාණය වෙනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා එහෙන් පිරුණාන් පානවා. රහත් වුණොත් ආයි විපාක දෙන්න පරිසරයක් නැහැ කර්මවලට. රහතන් වහන්සේලා ගැන විස්තර කරන්නේ පුඤ්ඤ පාප පහී නස්ස නත්ති ජාග රතෝ බයං කියන පින්පව් ඒ සියලු කර්ම ප්‍රහාණය වෙලා පින් කරලා තිබ්බා කියලා උපදින්න තැනක් දිව්‍ය ලෝකයකට කර්මයක් හැදෙන්නෙත් නැහැ. පාප කර්ම සකස් වෙලත් නැහැ. ඒ සියලු කර්ම පින්පව් ආදී සියලු කර්ම ප්‍රහාණය වෙලා උන්වහන්සේලාට විපාක සිත් පහළ වෙන්නේ නැහැ කියනවා. ක්‍රියා සිත් විතරයි. එතකොට ඒ විදිහට තමයි රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒ නිසා මේ ධර්මයක් අවබෝධ නොකර සිටීමේ අනතුර තියෙන්නේ මහා කම්ම විභංග සූත්‍රය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔන්න භයානක කර්ම විපාක පරිස්සම් දෙන්නේ ඒවා මතු වෙන්නේ අපිට ඕනේ ආකාරයට නෙමෙයි. දැන් අපි නම් කියනෝනේ ආ මේ මෙච්චර මේ අපිටමයි කියන මේ ඔක්කොම කර්ම. අර අරුන් අච්චර පව් වැඩ කළා අර යස අගේට ඉන්නේ කියන කියන්නේ නැද්ද? අනුන්ට ඇඟිල්ල දික් කරනවා. එක් කර කර තමන්ගේ තියෙන ಗುಣධර්ම හැලු කර ගන්නවා තමන්. එතකොට අපිට ඕනේ විදිහට අසවලාගේ කර්මී අර කරපු දේ දැන් මතුවෙන්න ඕනේ මේ කෙනාගේ කර්ම මේ විදිහට විපාක දෙනවා. එතකොට ඒ ඒ විදිහට මේ කර්ම විපාක දෙන්නේ. සමහර සමහර උති ඉන්නවා මේ ජීවිතේ සම්පූර්ණ පව් වැඩ කර කර ඉන්නවා. හැබැයි මේ ජීවිතේ හොඳට ඉන්නවා. ඒකට හේතුව පෙර කරපු කුසලයක් බලවත්ව තියෙනවා. ඒ කුසලයේ බලවත්ව තියෙන තාක්කල් කර්ම විපාක පරිස්සම් නොදී ඒවා රැස් වෙනවා. ඒ කුසලයේ ගෙවිලා ඉවර වෙච්ච සැලින් අකුසලයේ මතුවෙනවා. දැන් අහලා නැති සමහර කෝටිපතියෝ කෝටි ගණන් හම්බ කරගෙන කෝටිපතියෝ හැටියට වැජබිච්ච අය. එක රැයෙන් හිඟා කරනවා දැකලා නැද්ද? සමහර කියන මේ මිනිස්සු මෙච්චර පව් වැඩ කරනවා අර යසාගීට ඉන්නේ කියලා. කෝටිපතියෝ හිරවත් කනවා අහලා නැද්ද? එහෙමත් ඉන්නවා. එතකොට බිම්බිසාර රජ කවුද මේ කොසල් රජතුමා කොහොමද මැරුණේ? දඹදිව හිටපු ප්‍රබලම රාජ්‍ය ඉන්දියාවේ සොළොස් මහා ජනපද අතර කාත් කවුරුත් නැතුව අම්බලමක මැරුණේ. එහෙම තමයි කර්ම විපාක තමන් කරා එන ආකාරය. ඒ නිසා අපි දන්නේ නැහැ අපි එකිනෙකා හැම කෙනාම දායාද කරගත්ත කර්ම විපාක තියෙනවා. සංසාරිකව. ඒවා අපි පස්සෙන් විපාක එනවා. ඒ නිසා සමහර වෙලාවට අද අපි සතුටින් හිටියට හෙට අපිට අඬන්න වෙන්න පුළුවන්. අද හොඳට අතේ සල්ලි භාගෙ තිබ්බට හෙට නැති වෙන්න පුළුවන්. අද ප්‍රශංසා කරන මිනිස්සයා හෙට බැනලා යන්නත් පුළුවන් මොුණට ඇවිල්ලා. ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා ওই සියල්ල කර්මියත් එක්ක බැඳිලා එනවා. ඒ නිසා මේ කර්මී යථා ස්වභාවය නුවණින් විමසන කෙනා අකුසලයෙන් වළකිනවා කුසල් වඩනවා. ඊළඟට කර්මය ගැන මේක තේරුම් ගන්නට ඕන. යම් අකුසලයක් කරාට පස්සේ යම් කර්මයක් කරාට පස්සේ ඒ අකුසලයේ ගැන හිතන්න හිතන්න මොකද වෙන්නේ? අකුසලයේ බලවත් වෙනවා. ඇයි හිතන්නේ චේතනා පහල කළ චේතනාවත් කර්මයක්. සමහරු පසුතැවෙනවා අනේ මගේ අතින් මෙහෙම පව් එකකට කරලා. අනේ මම මේ වගේ පව් කරගත්තා නේද? මගේ අතින් මේ වගේ වැරදි වුණා නේද කියලා හිත හිත හිත හිතේ අකුසලයේ ගැන පසුතැවෙනවා. ඒ අකුසලයේ හිතන්න හිතන්න අකුසල් බලවත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරියට පෘතජන කෙනා තමන් කරපු පුංචි අකුසලයේ වුණත් හිත හිත හිටියොත් ඒක බලවත් වෙලා නිරේ උපදින්න ඉඩ තියෙනවා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නන පුංචි වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්ම වගේ කියනවා. පොඩි වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්මොත් මොකද වෙන්නේ? ඒ සැනින් ලුණු රහ වෙනවා ඒක ටික වෙලාවක. ඒ වගේ පුංචි අකුසලෙන් ජීවිතේම විනාශ කරගන්න පුළුවන්. ඒ අකුසලේම හිත හිත අකුසලේ බලවත් කරගත්තොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අකුසල් ප්‍රහාණය කරන්න කියනවා. සබ්බ පාපස්සා කරනම් පාපී අකුසල් දුරු කරනවා ප්‍රහාණය කරනවා. නමුත් ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන නිතර තුනුරුවන් ගුණ සිහි කරන, නිතර ධර්මයේ දියුණු කරන, නිතර ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න බණ භාවනා කරන අය ඉන්නවා. ඒ අය අතිනු සමහර වෙලාවට වැරදි වෙනවා, අකුසල් වෙනවා. හැබැයි ඒ අය ඒ අකුසලයේ හිත හිත වර්ධනය කරන්නේ ධර්මයේ දියුණු කරපු කෙනා මොකද කරන්නේ? යම් වැරද්දක් වෙච්ච සැනින් මගේ අතින් අඩුපාඩුවක් වුණා මම මේක ආයෙ හදා ගන්නවා මම මේක කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානෙන් ආයෙම සීලයක පිළිපිටලා සංවර ඒකට කියන්නේ ආයෙතින් සංවරයට එනවා කියලා ආයෙම Taman නැගී සිටිනවා වෙච්ච වැරද්ද හදාගෙන. එවැනි කෙනෙක්ගේ ජීවිතේ ගංගාවක් වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි කෙනෙකුට අරහා සමාන අකුසලයක් වුණා කියලා ගංගාව ලුණු රහ වෙන්නේ නැහැ කියනවා. ගංගාවට අර වගේ ලුණු කැටයක් දානවා. ලුණු රහ වෙනවද ගංගා? නැහැ. මොකද නිතරම ධර්මයේ දියුණු වෙනවා. නිතර තුනුරුවන් ගුණ සිහි වෙනවා. නිතර ධර්මයේ වඩනවා. එයා අකුසලයේ හිතන්නේ ඒ නිසා පුංචි අකුසලයක් නමුත් හිත හිත පසුතැවෙන්න ගියොත් අකුසලයේ බලවත් වෙනවා. ඒ නිසා අකුසල් සිහි නොකර ඒ අකුසලයේ හිතෙන් දුරු කරලා සීලයක පිහිටලා සීලයක පිහිටියට පස්සේ අදිෂ්ඨාන කරගන්න ඕනේ මම දැන් සිල්වත් කෙනෙක්. මට මගේ පරණ වැරදි අදාළ නැහැ. මම දැන් යහපත් කෙනෙක්. එච්චරයි. කුසලයේ ගැන හිතන්න ඕනේ, පින ගැන සිහි කරන්න ඕනේ. කුසලස්ස උපසම්පදා. කුසල් දහම් වර්ධනය කරන වඩන කුසලයේ ගැන නිතර නිතර හිතනවා. ඒකනේ ඉස්සර මිනිස්සු පින්පොත් ලීවේ. ඒ මොකටද? තමන් කරපු යහපත් දේවල්, පින් දහම් යහපත් දේවල් නිතර නිතර සිහි කරනවා, කියවනවා, හිතනවා. මම මේ වගේ පින් කරගත්ත කෙනෙක්, මේ වගේ පින් කරගත්ත කෙනෙක්. හිතන්න හිතන්න චේතනාව තුළ පින බලවත් වෙනවා. අන්නේ නිසා සබ්බ පාපස් අකරණම් පාපී අකුසල් දුරු කරන්න කියනවා කුසලස් උපසම්පදා කුසල් දහම් පින් දහම්ම නිතර නිතර සිහි කර කර වර්ධනය කරන්න කියනවා එතකොට ඊට අනුව චේතනාව සකස් වෙනවා සචිත්ත පරියෝදප්‍රන් තමන්ගේ හිත දමණය කරන්න කියනවා ඒතම් බුද්ධානුශාසන හිත දමණය කරන්න තියෙන සමත විදර්ශනා භාවනාවට ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා එතකොට මුළු බුදුරජාණන් වහන්සේගේ සියලුම බුද්ධ දේශනා සියල්ලම කැටි කරලා ගත්තත් උන්වහන්සේගේ මුළු සම්පූර්ණ ධර්මස්කන්ධයම කැටි කරලා ගත්තොත් මේ දේශනාව තුළ තියෙන්නේ මොකද්ද? පාපී අකුසල් කරන්න එපා. සබ්බ පාපස්සා කරන. අකුසල කර්ම කරන්න එපා. කුසලස් උපසම්පදා කුසල් දහම් කරන්න යහපත් කර්ම රැස් කරන්න. පින් දහම් කරන්න. සචිත්ත පරියෝදපරන් තමන්ගේ හිත දමණය කරන්න. සමත විදර්ශනා තුල හිතත් ප්‍රඥාවක් දියුණු කරලා দমনය කරගන්න. ඒ තම බුද්ධානුශාසන. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසන. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම අද මේ කියපු කරුණ ටික හොඳට හිතට අරගෙන කර්මය ගැන තේරුම් ගන්න. කර්මය හැදෙන ආකාරය තේරුම් ගන්න. බලමු සරලව මතකද කියලා. කර්මය කියන්නේ මොකද්ද? චේතනාව. චේතනාහම් වික්‍රේ කම්මං වදේක මතක තියාගන්න. ඊළඟට කර්මයේ රැස් වෙන ස්ථාන කීයද? හයක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අප්පායි මේ වෙන්න කර්ම හැදෙන්නේ. ඇස් පේන්නේ නැති අඳගොළු බිහිරි මිනිස් වාසනාවන්තයි. මේ වැඩි කර්ම හැදෙන්නෙත් නැහැනේ. එහෙම හිතෙන්නේ නැද්ද? ඇස් දෙකම පේන්නේ නැහැ. එතකොට ඇහෙන් හැදෙන කර්ම හැදෙන්නෙත් නැත. කන් දෙකක් ඇහෙන්නේ නැහැ. දැන් ඔන්න එතනිනුත් අඩු වුණා. නාසයට මොකද කරන්නේ? කපලා දාන්නද? දිවට? ශරීරයේ මොකද රහින්නද? එතකොට ඇස් දෙක නැති වුණත්, කන් දෙක නැති වුණත්, ඉතුරු ආයතනයන්ගෙන් හරි කර්මයේ හැදි හැදි යනවා. ඒ නිසා එක ආයතනයක් වැඩ කරේ නැහැ කියලා කර්මය අඩු වෙන්නේ ඒ හැම තැනින්ම සකස් වෙවි යනවා. ඒ කොයි තැනින් ගත්ත අරමුණු ඒ හයෙන්ම ආවත්, හයෙන් එකකින් ආවත් තව කරුණු තුනක් තුලින් මේක වර්ධනය කරගන්නවා අපි. කායේන වාචාය මනස. කය වචනය මනස තුලින් ඒ අකුසලයක් නම් අකුසලයට අනුව තව තවත් ඒක වර්ධනය කරනවා. ඔන්න කර්මය ගැන ওই විදිහට තේරුම් ගන්න ඊළඟට කර්ම විපාක. ඒ කරන කර්මවල විපාක සමහර ඒවා මේ ජීවිතේනෝ සමහර ඒවා ඊළඟ ජීවිතේනෝ සමහර ඒවා නිවන් දකින්නකම්ම පස්සෙන් පන්න පන්න විපාක දෙන ඒවා තියෙනවා. ධර්ම අවබෝධයත් එක්ක අහෝසි වෙන කර්මක් තියෙනවට කියනවා අහෝසි කර්ම මේ සියලු කර්ම ප්‍රහාණය කරන්න තියෙන එකම මාර්ගය. ඒකට කියනවා කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟදී ඔබට පේනවා දුස්සීල කෙනා මේ ජීවිතේම සීල විපatti පහෙන් හතරක්ම භුක්ති විඳිනවා. ඒකෝවා නිතර සිහි කරගන්න. ඊළඟට අර චූල කම්ම විභංග සූත්‍රයේ කරුණු කීපයක් පෙන්වලා දුන්නා. මේ ලෝකෙ මිනිස්සු ඇයි දීර්ඝායුෂ ලබන්නේ? ඇයි අඩු වයසෙන් මැරෙන්නේ? ඇයි ලෙඩ රෝග බහුල? ඇයි මිනිස්සු පොහොසත් වෙන්නේ? ඇයි සමහත් දුප්පත් වෙන්නේ? මේ සියල්ල කර්මයක් එක්ක බැඳී පවතින දේවල්. ඒ නිසා Tamanට ඕන විදිහට යන ගමනක් නෙමෙයි කර්මයක් එක්ක යන ගමනක් තියෙන්නේ. මම පොඩ්ඩක් විස්තරයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපේ පවුලේ ධර්මයකට ලැබි වෙච්ච පිරිසක් නැහැ. අපේ අම්මලා තාත්තලාට එහෙම වුණාකුත් නැහැ. එහෙම නැහැ. ඒ සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉඳලා හිටලා පන්සලකට යනවා. කවුරු හරි මැරුණොත් නැහැ පන්සල මතක් වෙන්නේ. ඒ වගේ එහෙම ධර්මානුකූල පරිසරයක් නැහැ. නමුත් මම පුංචි කාලේ ඉඳන්ම ධර්ම පොත් කිනහලා කියවනවා. ඕ ලෙවල් කාලේ වෙනකොට රේණුකානේ හාදාන පොත්වල ওই අභිධර්ම කොටස් හැරෙන්නේ ඉතුරු ටික ඔක්කොම වගේ කියවලා තිබ්බා. කවුරුත් කියන නමුත් තමාලාට නොයේක් බැනුම් විහිළු තහල්. මේ කවුඩින් යන්න හදනවා. භාවනා පිස්සා. ඔහොම තමයි කියන්නේ. ඒ වගේ නොයෙක් නම් කියනවා, හෝ කියනවා. ඒ වුණාට කවුරු එපා කිව්වත් ඒ කාලේ නම් ආරණ්‍ය වල යනවා, භාවනා කරනවා, සීල් ගන්න යනවා. කොහොම ඉඳලා අන්තිමට පළවෙනි පාරෙම විශ්වවිද්‍යාලෙට ගියා. ගිහිල්ලා මම කරේ මැනේජ්මන්ට්. කැම්පස් එකේ ඉන්න අතරත් කරේ මැනේජ්මන්ට් කරාට ත්‍රිපිටක පොත් ගෙනල්ලා තියාගෙන බෝඩි මේ තියාගෙන කියවනවා. පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට මුළු සංයුක්ත නිකායෙම කියවලා ඉවර කරා. සූත්‍ර දේශනා 8900 ගානක් තියෙනවා. ඊළඟට සෙකන්ඩ් ඉයර් එකේ අංගුත්තර නිකාය කියවන්න ගත්ත සූත්‍ර දේශනා 9000 ගානක් තියෙනවා. ඒවා නිකන් කියවන්නේ මම කියවනවා සටහන් කරනවා ඒවා විමසනවා පොඩි මේ භාවනා කරන රැයට නැත්නම් අනිත් ළමයි නිදා ගන්නකන් ඉඳලා ඇහැරලා භාවනා කරන නැත්නම් ටෝච් දාන. ඉතින් වගේ Taman හොයාගන්න පාර. අන්තිමට පළවෙනි අවුරුද්දේ අපේ ඩබල් බැච් ගත්තේ මම බැච් 2 කැලණි කැම්පස් එකේ. ඒ තුන්වෙනි අවුරුද්දේ මම උපාධිය අතහැරියා. අන්තිමට මට හිතුණා වැඩක් නැහැ මේවා කරලා නිකන් මොකද උපාධියක් අරගෙන නිකන් ඊට පස්සේ ගිහි ජීවිතේට කොටු වෙලා අපාය යන්න ඕනේ. අන්තිමට අතෑරි අතාරිනවා කියන අදහස ආවිතර හැමෝම කිය මේක පිස්සෙක් අන්න පිස්ස මූඩයා මට වැඩක් තියනවද මම දෙයක් කළොත් මට අන්තිමට උඩ මං අතහැරලා ගියා ඊට පස්සේ විශාල විරෝධයක් මැද්දේ ගෙදරින් විරුද්ධයි අම්මා දියුරලා කිය ඔබ ගියොත් නම් මම වහබුණා කිය. පස්සේ රෑ නිදා ගන්නකන් ඉඳලා පාන්දර දෙකට විතර ඇහැරලා දොර ඇරියා ඇඳුම් ටික ගත්තා දීවා. එහෙමයි පැනලා ගියේ. ගිහිල්ලා ඉන්න තැනක් හොයාගන්න බැරි වෙන ආරණ්‍ය වල හිටියා. පස්සේ ගෙදරින් හොයාගත්තා. ඉන්න තැන් හොයාගෙන ඒ තැන් වලට කතා කරලා කොමු හල්පෙන් බයිනවා. අන්තිමට ඒ තැන් වලින් මාව පැන්නුවා. පැවිදි කරන්න නැතුව. දැන් විරුද්ධයි. පස්සේ බොහොම දුක් ඉඳලා තැන් තැන් වල ගිහිල්ලා අන්තිමට බලංගොඩ දිහැ ආරණ්‍ය ගානේ අන්තිමට අඬා අඬා ගියා පැවිදි වෙන්න. කවුරුත් පැවිදි කරන්නේ දෙමව්පියෝ කැමති නෑ. අන්තිමට සිරිපාදේ කැලේ ගිහිල්ලා හාමුදුරු කෙනෙක් ඉන්නවා ගල්ලෙනක කිලෝමීටර් 4ක් කැලේ ඇතුලේ. මිනිස්සු සතියකට සැරයක් විතර බඩු ගිහින් දෙනවා. ඒ ගල්ලෙනේ හිටියා ටික කාලයක්. ඒ ආඳුරු පැවිදි කරන්න බෑ කියලා. අන්තිමට දැන් පුදුම විදිහට මනසෙන් වැටුණා. අන්තිමට මං තීරණය කරා ඒ කාලෙත් මම ওই ධර්මයේ ගැන දැනුමක් තියෙන නිසා දේවතානුස්සතිය වඩන. මට හිතුණා දැන් මට මේ මනුස්ස ලෝකේ නම් පැවිදි වෙන්න හම්බෙන්නේ මේ පෞකාරයක ඉඳලා වැඩකුත් නැහැ. සුගතියේ හිත පිහිටවාගෙන මැරෙන එක හොඳයි කියලා. ඊට පස්සේ මං තීරණය කරා භාවනා කරලා සිරිපාදේ කැලේටම වෙලා භාවනා කරලා නිදි පිටි ගහලා මැරෙන්න. ඔන්න අන්තිම අදහස. කොහොම ඉඳලා ඊට පස්සේ මගෙත් එක්ක හිටියේ හාමුදුරු කෙනෙක් හිටියේ හාමුදුරු ටිකක් හිත දියුණු කරපු කෙනෙක්. ඒ හාමුදුරන්ට තීරලාද මන්ද මට කිව්වා පුතා ඔයා ඔය වගේ මේ දැඩි තීරණ ගන්න එපා. යම් කියලා කොහොම හරි මාව ආයි කරගෙන ආවා රත්නපුරේට. රත්නපුරේ ටවුන් එකට ආව විතරයි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මුණ ගැහුණා. ඒ හාමුදුරන්ට හිතවත් කෙනෙක් මම නම් දැකලත් නැහැ. ඒ වෙලාවේ ඇවිල්ලා වෙන ගමනක් යන්න ඉඳලා පස්සේ ඇවිල්ලා කිව්වා ආ කොහෙද යන්නේ? විස්තරේ කියවට පස්සේ කිව්වා ආ එහෙනම් යන් මං එක්ක යන තැනකට ගොඩක වෙලා ඉන්නවා දන්න හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුන්ට ගිහින් අපි විස්තරේ කියලා පැවිදි වුණා. අන්තිමට දැන් මාව එහෙ එක්ක ගියා. එක්ක ගියාට පස්සේ මම පැවිදි වුණේ ධර්මයේ තියෙන එක තැනකින්. මම දැනගෙන හිටියෙත් නෑ ඒ තැන. ඒ හාමුදුර මගෙන් ගොඩාක් ධර්ම කරුණු කතා කරලා ඒ ගොඩක වෙල මල්වැස්සාවේ භාවනා මධ්‍යස්ථානයේ හාමුදුර මගෙන් ඇහුවා පුතා මං ඔයාව පැවිදි කරේ නැත්නම් ඔයා මොකද කරන්නේ මං කෙලින්ම කිව්වා මං සුගති හිත පිටවගෙන මැරෙනවා ඊට පස්සේ කිව්වා ඔයාගේ වචනේ ඔය ගන්න මට උවමනාව තිබ්බා ඔයාගේ අදහස මොකක්ද කියලා හෙටම උදේම ඔයාව පැවිදි කරනවා කියලා පහවදා උදේම පැවිදි කරා කවුරුත් දන්නේ කවුරුයයි දන්නෙත් නැහැ, දෙවව්පිය දන්නෙත් නැහැ, නෑදෑයෝ දන්නෙත් නැහැ, යාළුවෝ දන්නෙත් නැහැ කවුරුත් දන්නේ විනය පිටකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දෙමව්පිය අවසරයක් නැතුව කුල දරුවෝ පැවිදි කරන්න එපා එතරම් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම් හේකින් කවුරු හරි කෙනෙක් ඇවිත් කිව්වොත් මාව පැවිදි කරේ නැත්නම් මම මැරෙනවා කියලා දැඩිසේ කියා සිටියොත් එයාගේ ජීවිතේ රැකගන්න පැවිදි කරන්න. එතකොට අන්නේ තැනින් තමයි මට අවස්ථාව ආවේ. ওই වගේ දුක් නිසා තමයි පැවිදි වුනේ. පැවිදිලත් අනන්ත දුක් විඳින වැඩක් නැහැ. ඒ වගේ දුක් විඳලා තමයි ධර්මයේ දියුණු කරගෙන තනියම භාවනා කර කර ධර්මයේ දියුණු කර කර අපි ගොඩ නැගුණේ. එහෙම මට කවුරුවත් ආදරෙන් සූත්‍ර කියලා දීලා ධර්මය උගන්වලා නැහැ. මම්ම සූත්‍ර පොත් හොයාගෙන තියාගෙන කියවලා නිදි මරාගෙන භාවනා කරලා අවුරුද්දක් විතර භාවනා කරා එක වේලයි. පින්න පාති ගිහිල්ලා තනි වේලෙන් ඉන්නේ. එහෙම ඉඳලා දවසට පැය 13 14 භාවනා කරන රැලි වෙනකන් ඉන්නවා. අන්තිමට නිදිමතක් නැහැ පුරුදු වෙලා. තේම දුක් විඳලා භාවනා කළා ධර්මයේ මතක තියාගෙන අන්තිමට ඒවත් එක තමයි මතක හිටියේ. අන්තිමට මට සූත්‍ර 20ක් විතර කියවලා ඇස් වහගෙන මුළු සූත්‍ර ටික ඔක්කොම කියවන්න පුළුවන් පාළි. ඒ වගේ මතකයක් කියන ධර්මයේ දිනු වෙනවා. ඒ වගේ එතකොට හැමෝගෙම විරෝධතාව මැද්දේ තමයි අපි ධර්මයෙන් කරා ගියේ. අසවලයි පහ කීවා. දෙමව්පිය විරුද්ධ වුණා. මම ධර්මයේ දිනු කරගත්තොත් මං ගැලවෙයි. ඒ අය ධර්මයේ දිනු කරගත්තේ නැත්නම් ඒ අය ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා Tamanට Tamanගේ අවශ්‍යතාවයක් බවට පත් කරගන්න ධර්මයේ කරා මේක මගේ පෞද්ගලික දෙයක්. මම ධර්මයේ දිනු කරගත්තොත් මට තියෙයි. අන්න ඒක හිතන්න විතර. අන්න ඒක හිතන කෙනාට ඇගෙම්ම එනවා ධර්මයේ දිනු කරගැනීමේ වීරිය. ඒ නිසා හොඳට මතක තියාගන්න. සක්විති රජ වුණත් ධර්මය අවබෝධ කරලා නැත්නම් අපාය යනවා. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම ඉවරයි අපායකින් එනකොට. ඒ නිසා ශරීරයකින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මතුවෙනකම්ම කල්ප ගානක් පින්දහම් රැස් කරපු කෙනා සක්විති රජ වෙලා ලෝකෙම ධර්මිෂ්ඨව පාලනය කරනවා. ඒ පිනේ විපාකෙන් අනිවාර්යෙන් ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙ උපදිනවා. හැබැයි ඒ ජීවිතවල එක්කෝ සක්විති රජ වෙලා ඉන්නකොට හරි දිව්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්නකොට හරි ධර්මය අවබෝධ කරේ නැත්නම් ඒ පින ගෙවිලා අවසන් වෙනකොට පෙර අකුසලයක් මතුවලා හරි ආය අපායට යන්න පුළුවන්. ඊට පස්සේ සක්විති රජකනුත් තියෙනවා ඔක්කොම ඉවරයි. ආයෙමත් පුංචි අකුසලේ ඉඳන් විපාක දෙන්න ගන්න. ඒ නිසා ওই ටික හොඳට මතක තියාගන්න. මතක තියාගෙන සිහි කරන්න නිතර උදේහා මම කර්මයේ දායාද කරගත් කෙනෙක්. මම කර්මයේ උත්පත්ති කරගෙන manuss ලෝකයට ආපු කෙනෙක්. මට ඥාතිය හැටියට ඉන්න කර්මය මම කරන යහපත් වූ අයහපත් දේවල් තමයි මට මේ විපාක හැටියට ලැබෙන්නේ. ඒ නිසා කර්මය ගැන නිතර හිතන්න, කර්මය ගැන හිතන කෙනා අකුසලෙන් වළකිනවා. එයා දන්නවා මට මේක විපාකයක් එනවා. යම් වැරද්දක් කරන්න හිත නැමෙනකොටම තේරෙනවා මේක විපාකේ මා කරා එනවා. මේක නොකල යුතුයි. අන්න ඒ නිසා නිතර හොඳ සිහිනුවණින් ඉන්න. අන්න එතකොට අකුසලෙන් වළකින්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම සියලු පාපී අකුසල් ප්‍රහාණය කරගෙන සබ්බ පාපස්සා කරන කුසල කර්ම කුසල දහම් පමණක් දියුණු කරගෙන කුසල සූපසම්පදා තමන්ගේ හිත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් দমনය කරගෙන සචිත්ත පරියෝදපන හැම කෙනෙකුටම මේ බුද්ධ ශාසනය තුලම උතුම් වූ ධර්මයේ කරාම යන වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද දවසේ අපි ධර්මයේ ශ්‍රවණය කරා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම ධර්ම සාකච්ඡා කරලා විශාල පුණ්‍ය ධර්මයක් රැස් කරගත්තා. මේ රැස් කරගත් සියලු පින් පින් කැමතිසි දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දෙවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු අද දවසේ අපේ පාරමිතා බෞද්ධ විහාරේ දේවරක්කිත ස්වාමින් වහන්සේටත් ඒ දායක සභාවල පින්වත් සෑම සියලු දිනාටමත් ඔබේ ඥාති හිත මිත්‍රාදී දූ දරුවෝ සෑම සියලු දිනාටමත් මේ පින් එකාකාර උපකාර වේවා. කාය චිත්ත පීඩා දුරු වේවා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා. හැම දිනාටම ගන්න ඉලන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා උතුම් වූ ධර්මයේම අවබෝධ කර ගැනීම පිණිස මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. කොහොම වෙන්න ගන්නේ? අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තිරුවන් සරණයි